අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි පින්නතියනි පින්වත් දරුදරියනි අද අප බලාපොරොත්තු වන්නේ මීට පෙර සාකච්ඡා කළ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව මනා වැටහීමක් ඇති කරගන්නට ඒ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව මනා විග්‍රහයක් ඇති කරගෙන මොකද්ද දුක කියන්නේ ඒක ආර්ය සත්‍යයක් වශයෙන් ඒ විශේෂ විද්‍යා સિદ્ધාන්තයක් වශයෙන්ම අපි කොහොමද තේරුම් ගන්නේ? මෙතෙක් කල් අහලා නොතිබිච්ච දුකක් අපි කොහොමද අද තේරුම් ගන්නේ කියලා මෙන්න මේ ටික හොඳින් විග්‍රහ කරලා දැනගන්න ඕනේ. මෙන්න මේ වෙලාවේ අපි දකින්න ඕන වැදගත් දෙයක් තියෙනවා. අපිට අපි ඉස්සෙල්ලා කිව්වා දුකක් වැහිලා තියෙනවා ඒක දුකක් බව තේරුම් ගන්න බැරි වෙන විදිහට. මෙන්න මේක අපි තෝරා ගන්න ඕනේ. එහෙනම් මොකටද මේ යන්නේ අපි? අපි මෙච්චර කල් විඳපු දුක තියෙනවා. ඒක දුකක් බව දන්නේ නැතුව සැපක් කියලා හිතාගෙන. අපි විමර්ශනය කරලා නැහැ. අන්නේ විදලා තියෙන්නේ දුකක් කුමකටද විදලා තියෙන්නේ? ඒ විඳපු දුක මොකද්ද? ඇත්ත වශයෙන් ඇයි ඒක අපිට වැටහුනේ නැත්තේ කියලා. මෙන්න මේ කාරණේ තේරුම් අරගන්න ඕන ඉස්සෙල්ලා. අපිට මේ ලෝකේ කොච්චර දේවල් දුකයි දුකයි කියලා කිව්වත් ඒවා පිළිබඳව කොහොමද අපිට වටහා ගන්නෙ? අපි දන්න හරියක් තියෙනවා දුකයි කියලා නොකියවත් කිව්වත් දන්න හරියක් තියෙනවා. සැපයි සැපයි කියලා හිතාගෙන ඉන්න එක දුකයි දුකයි කියන්න ගියාම ඇති වෙන ප්‍රශ්නේ ගැන හිතලා බලන්න ඕනේ. මොකද විද්‍යානුකූලව හිතන හොඳ නැනනුවණක් ඇතුව විමර්ශනය කරන පින්වත් පිරිසකට අපි කියන්න ගියොත් එහෙම පෙනිපෙනී තිබෙන සැප ස්වභාවය ඒක දුකයි කියලා හිතන්නකො කියලා කිව්වොත් පිළිගනී. ඒ වෙලාවට ඒක ඥානගෝචර දහමක් කියලා තේරුම් ගනීද? මෙන්න මේ කියන කාරණේ ගැන ටිකක් හිතලා බලන්න ඕනේ. කුංචි ළමයින්ට නම් එහෙම එකක් කරන්න පුළුවන්. මොනවා හරි වඩුවක් අල්ලනකොට ඒක ටිකක් වටිනවා කියලා අපිට හිතෙනවනම් ඒ ළමයාට අහුවිලා කැඩිලා පිළිලා යන්න පුළුවන් කියලා පේනවනම් අර පුංචි දරුවාට කියනවා කීකී පුතේ ඔගේ කක්කා අල්ලන්න එපා කියලා. එහෙම කියපුවාම මොකද කරන්නේ අර ළමයා? ඒක කක්කා ඇති කියලා ඒක දාලා අහකට යනවා. ඔය වචනේ අමුතුවෙන් කියන්න දෙයක් නැපේ. ගෙවල් වල පුංචි දරුවන්ට විතර භාවිතා කරන වචනයක්. අසුචියට ඒ පුංචි ළමින්ට අසුචි යම් තැනක ගෑවිලා තියෙනවා කියලා කියන ඔය වචනේ භාවිතා කරනවා. මෙන්න මේකෙදි මොකද සිද්ධ වෙන්නේ? අර ළමයා දන්නේ නැති නිසා ඒ කියමන විශ්වාස කරලා පුංචිකවට ඒක අල්ලන්නේ අහකට දුවන. අපේ වැඩේ නම් හරි. නව පුංචි ළමයා හැවැත්තුවා. මෙන්න මේ වගේ ලෝකේ සැපයි සැපයි කියලා යමක් තියෙනවනම් ඕක සැපයි කියලා හිතන්න එපා. ඕක දුකයි කියලා හිතන්න. ඕක දුකයිනේ කොහොමද සැප වෙන්නේ? මේ වගේ අපි කාටවත් බන කියන්න ගියොත් එහෙම බණක් ලෝකයා පිළිගනීද? ඒක විද්‍යාවක් කියලා ලෝකයා පිළිගනීද? හිතලා බලන්න ඕන. ප්‍රණීත ආහාරයක් ඕක ප්‍රණීත එකක් නෙමෙයි මහා ජරාවක් කිව්වට ලෝකයා පිළිගනී. ඔවා ප්‍රණීතයි කියලා හිතන් ඔවා රසයි ප්‍රණීතයි කියනකොට ඔවා රස දෙයක් නෙමෙයි ප්‍රණීත දෙයක් නෙමෙයි ඕක දුක් ගොඩක් ඕක ගිනි ගොඩක් කිව්වට පිළිගනී. එහෙම පිළිගන්නේ නැහැ ලෝකයා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේකට කියනවා හේතුඵල ධර්ම රටාව. මෙන්න මේ හේතුව උඩයි මේක මෙහෙම වෙනවා කියලා කිව්වේ. එහෙනම් ඒක න්‍යාය ධර්මයකට අනුකූලව තේරෙන්න ඕනේ. අන්නේ න්‍යාය ධර්මයක් තියෙනවා ඥාන ගෝචර. අන්නේ ඥාන ගෝචර ධර්මයේ නිසා මේක පිළිගන්න ඥානවන්තකමයි අවශ්‍ය වෙන්නේ. අන්න පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාසය කියලා පෙන්න්නේ ඕකටයි. මේ ධර්මයේ බෞද්ධයන්ටයි අබෞද්ධයන්ට නෙමෙයි කියලා එහෙම නෙමෙයි පෙන්වන්නේ. මේ ධර්මයේ ඥානවන්තයින්ටයි. දුෂ්ප්‍රඥීන් ඒවා තේරුම් ගන්න බැරි අයට නෙමෙයි. එහෙනම් ඥානවන්තයෝ කියන්නේ තේරුම් ගන්න බැරි අය කියන්නේ එහෙම පක්ෂ දෙකක් නෑ ලෝකේ. ආගම් දෙකක් වශයෙන් එහෙම එහෙකුත් නෑ. කොයි ආගමේ කියලා හිතාගෙන හිටියත් සමහර ලාවට හොඳ ඥානවන්තයෝ ඉන්නවා. ඒ වගේම අපි හොඳ ඉහළ ආගමක ඉන්නේ කියලා හිතා ඉන්න පුළුවන්. තේරුම් ගන්න බැරි මෝඩයි ඉන්න පුළුවන්. එහෙනම් මේකෙදි මොකද වෙන්නේ? මේ බුදුදහම නම් ඒ ಜಾති කුලාගම් වේද වශයෙන් තියෙන ભેදකර තත්වයකින් අහවල් කක්කියද කියලා වෙන් කරන එකක් නෙමෙයි. එහෙනම් මේ බුදුදහම කියන්නේ මොකද්ද? ඕකෙහිදී අඥානවන්තයිද්දයි. මෙන්න මේකෙන් තේරුම් ගන්න ඕනේ ඥානවන්තයින්ට සමාගයේ බුද්ධිය මෙහෙයවලා න්‍යාය ධර්මයකට අනුකූල වන්නා වූ විද්‍යා සිද්ධාන්තයේ බුද්ධි ගෝචර කරගෙන දැක්කනම් ඊට පස්සේ කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ தත්ත්වය එහෙම නෙමෙයි කියන්නේ. Taman අවබෝධ කරගත්තා වෙන්නේ එතකොට. දැක නැතුව තේරුම් ගත්තා වෙන්නේ එතකොට. එහෙනම් අපි දැක ගන්න ඕනේ. යමක් දුකයි කියලා. අපි කොහොම නිගමනය කරන්නද? සියල්ල දුකයි කිව්වොත් මොකද වෙන්නේ? මේ ඔක්කොම දුකයි කියලා අපි තේරුම් කරලා දෙන්න ගිහිල්ලා අපිට අද මෝඩ දෙන්න වෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා එක පැත්තකින් මොකද්ද? මේ බුද්ධ ආගම කියලා හිතන් කියන්නේ දුක පෙන්නන එකක්. ඕක පෙන්නන්නේ දුක කියලා. ඕක අපිට හැමතැනම යහපතක් වෙන එකක් නෙමෙයි. ඔක්කොම අත්හැරලා දාලා එපා කරන එකක් දුක පෙන්නන එකක් බුද්ධ ආගම කියන්නේ කියලා. මෙහෙම වචනක් ලෝකේ යනවාද? ප්‍රචාරය වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම කියන හින්දානේ සියල්ල දුකයි කියලා. එහෙම බනපද කියන්න ගියොත් සියල්ලම දුකයි කිව්වොත් ඒක ඇත්තද කියලා විමර්ශනය කරලා බලන්න ඕනේ. අපිට පේන කාරණයක් හොඳටම පැහැදිලිව තියෙනවා. සියල්ලම දුකයි කිව්වොත් ඒක ඇත්තද නැත්තද කියලා අහපුවාම බැලූ බැලමට කවුරුවත් උත්තර දෙන්නේ නැහැ. සියල්ල දුකයි කිය. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒ බඳුවන්නා වූ විවේකෝ ඉන්න වෙලාවක ඒ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කතාවක් ගැනයි මේ කියවෙන්නේ. උන්වහන්සේ වෙතට ආවා එක්තරා තරුණයෙක්. ඇවිදින් අහනවා ස්වාමීනි ඔබ වහන්සේලා මොකද මේ හුදකලාව විවේකීව කියලා මේ විදිහට මේ පැත්තකටලා ඉන්නේ. කුමක් දැකලද? කුමක් වටහාගෙනද? ඉතින් පින්නත මේ සියල්ල දුකයි. ලෝකේ ඔක්කොම දුකනි. මෙන්න මෙහෙම වචනයක් කිව්වා. මේ ලාජාර මිනිස්සයා මොකද කියන්නේ? පෙනිපෙනී තියෙන සැපත් දැකලා නැති පෙනිපෙනී තියෙන සැපත් දුකයි කියන මෝඩයාගේ මොනවද තියෙන ගන්න තියෙන ධර්මයේ කියලා යන්ට ගියා. මෙන්න මේ අවස්ථාව බුදු පියාණන් වහන්සේට දැනගන්න ලැබිලා අන්න අර විස්සුවට කැඳවලා ඒ විස්සුව කැඳවලා අහනවා මහාන ඔබ මෙහෙම මොකක් කොහොමද මේ කිව්වේ? ස්වාමීනි මම සියල්ල දුකයි කියලා මෙහෙම කිව්වා. ඇයි මෝඩිය එහෙම කිව්වේ කවුද ඔබට එහෙම බණක් කියා තියෙන්නේ? මම එහෙම දෙයක් දේශනා කරලා තියෙනවද? මහාන මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැත්නම් ලෝක සත්‍යය සැරි සරනවද ඇලෙනවද? මේකේ දුක කරදරයකුත් නැත්නම් මේ ලෝක සත්‍යය මේකෙන් මිදෙනවද? මේකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් මේ ලෝකේ තියෙන නිසාම නේද ලෝක සත්‍යය ඇලෙන්නේ. ඇයි ඒක නෑ කියන්නේ? මේ ලෝකේ ආදීනව තියෙන නිසා ඒක දැකලාම නේද මිදෙන්නේ. ඒකක් නෑ කියන්නේ. එහෙනම් මේ දෙකම දකින්න ඕනේ. එහෙනම් සියල්ල දුකයි කිව්වොත් සියල්ලම දුකයි කියන නිගමනය කළොත් ඇත්තක් වෙන්නේ නෑ. එහෙමනම් මේ ලෝකේ කවුරුවත් ඇරිසරන්නේ නෑ. ලෝකයා පිළිගන්නේ නෑ මේ සියල්ලම දුකයි කිව්වොත්. පිළිගන්න හේතුත් නෑ. එහෙනම් එකපාර කලබල වෙන්න පුළුවන්. කැපක් ඉතුරු කරලා කතා කරනවාද මේ ලෝකේ? මෙහෙම කියලා අහන්න පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවාද සියල්ල දුකයි කියලා? නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හොයන්න තව පොඩ්ඩක් ඈතට යන්න ඕන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක විතරක් නෙවෙයි පෙන්වුවේ. මොකද දුකට හේතුව කියලා පෙන්වුවේ. දුකට හේතුව තමයි අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ. යායන් තණ්හා කෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාభి නන්දනී තේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මෙන්න දුකට හේතුව පෙන්ලා දුන්නා මේ දුකට හේතුව නැත්නම් එහෙම ලෝක සත්‍යෝ සැරිසරන්නේ නැහැ දුකට හේතුව දුක නම් එහෙම ලෝක සත්‍යෝ ඒ පස්සේ යන්නේ නැහැ එහෙනම් දුකට හේතුව දුක නැහැ දුකට හේතු ආස්වාද ජනකයි. එතහා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද? ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්ද ආදීනවේ ආදීනවේ හැටියට දකින්ද නිස්සරණේ නිස්සරණේ හැටියට දකින්ද ආස්වාදේ නෑ කියලා කියන්න ගියොත් එහෙම අන්න යථාභූතය වැහෙනවා. සත්‍යය නැතිවලා යනවා. එහෙනම් ආස්වාදයේ විග්‍රහ කරලා බලන්න ඕනේ. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ඕනේ. ආදීනවේ ආදීනවේ හැටියට දකින්න ඕනේ. මේ කියන්නේ ආස්වාදී දකින්නවා කියන්නේ ආස්වාද දිනියා වැළඳ ගන්නවා ඒක විසිප ගන්නවා විප ගන්නවා කියන එක නෙමෙයි. එහි යථාර්ථය දකින්න ඕනේ. ආස්වාදී ස්වභාවය කොච්චරද? පවන කොච්චරද? ආදීනව කොච්චරද? මෙන්න වැහිලා තියෙන එක. අපි හිතලා බලන්න ඕනේ වැහිලා තියෙන ආකාරයෙන් දුක වැහිලා තිබුණ අපිට පේන්නේ නැතුව අන්න වැහිලා තිබුණේ දුක කොහොමද අපිට දැවුනේ? සැප ගොඩක් හැටියට වැහිලා තිබිච්ච එකක් තිබුණා. දුක් ගොඩක් වැහිලා තියෙනවා මායාවකින්. සැප ගොඩක් හැටියට නිර්මාණය කරලා පෙන්නනවා. මෙන්න මේක ඉස්සෙල්ලා දකින්න පුරුදු වෙන්න ඕනේ. දුක දකින්න ධර්ම රටාව දකින්න ඕනේ. <clears throat> අපි සැපයි කියලා හිතා ඉන්න වටිනවයි කියලා හිතා ඉන්න මෙන්න මේ රටාව දකින්න ක්‍රම තියෙනවා. මෙන්න මේ කරා ටිකෙන් ටික නැඹුරු වෙලා ඕනේ. අපි අර බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න දුක ආර්ය සත්‍ය කොතන තිබුණේ කියලා දැනගන්න. අන්න එහෙනම් අපි එදක් හිතලා තියෙන එදා ඉතෙක් හිතා ඉඳලා තියෙන මොනවද කියලා. එකින් එක විග්‍රහ කරලා තේරුම් අරගත්තා තමයි දුක්ඛාරය සත්‍යයේ අපිට වැටහෙන්න පටන් ගන්න. අපි හිතමු පොඩි උපමාවක් දෙයක් අරගෙන මේ தත්ත්වය ඉස්සෙල්ලා තේරුම් ගන්න බලමු. ඊට පස්සේ විග්‍රහ කරලා සිද්ධාර්ථ ධර්ම කියා දෙනවා, පෙන්වා දෙනවා. මෙන්න මේ න්‍යාය ධර්මයයි මේ સિદ્ધාන්තය අතර ක්‍රියාත්මක වෙන්නේ කියලා දැක්ක හැකි ඊට පස්සේ මුලින් උපමාවක් අරගෙන එකින් එක සැපයි සැපයි කියපු අය යථාර්ථය දැනගන්න ක්‍රමයේ බලන්න ඕනේ. දැන් අපි හිතමු තරුණ කාලයක් තියෙනවා. ඒ පින්නතුන් විදිහින් ඒ කාලේ අධ්‍යක්ෂකපු අය ඉන්නවා, අත්දකින්න අය ඉන්නවා. මෙන්න මේ වඳු කාලයකදී මනවඩන ඉත්‍රියක් හෝ මනවඩන පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙකුට පුරුෂයෙක් පුරුෂයෙකුට ස්ත්‍රියක් වශයෙන් නැත්නම් තරුණ තරුණි කියනා වූ කාල සීමාව තුළ එකිනෙකාට හිඳ බැඳෙන්නා වූ කාලයක් වයස ස්වභාවයක් නැත්නම් ඒ ආකාරයෙන් තියෙන කාලයක් එනවා තරුණ කාලේ මෙන්න මේ කාලෙදී බොහෝම හිත වැදෙන පිරිමියෙකුට කාන්තාවක් හෝ නැත්නම් කාන්තාවකට පිරිමියෙක් හෝ මේ ආකාරයෙන් ඇතුළට වැටුණා නම් මෙන්න මේ වෙලාවේදී හරි වටිනා දෙයක් හම්බ වෙලා තියෙනවා. මොකද්ද කියන්නේ? ඒ වගේ සංකල්ප. මෙන්න මේ වගේ මහා වටිනා වස්තුවක් හැටියට හඳුන්වන ලොකු වටිනාකමෙන් හිතෙන් දරා ඉන්න යම් දෙයක් මේ ලෝකේ තියෙනවා. ඒ දේ ලැබුණොත් මට කොච්චර හොඳද? අනේ ඒ දේ මම කරගත්තොත්, මගේ කරගත්තොත් කොච්චර වැදගත් දෙයක්ද? මගේ වාසනාව නම් එහෙනම් හරි. මේ වගේ හිතන ඒ වගේ වටිනා දේවල් දකින කාලයක් එනවා. අන්න වටිනා වස්තුවක් හම්බ වුණා කියලා සෑ දවල් දෙකේ හිත හිත ඉන්න එක වස්තුවක් එක කාලයක මේ උදාහරණයක් හිතලා බලන්න මේක යථාර්ථය. දැන් මොකද්ද හම්බුනේ? අනේ මං ඒකේ රංකඳ යාළුව එකක් කියනවා. ඒක රංකඳ ඒක ඔයකොල්ලන් නැන්නා මගේ ජීවිතේ වැඩක් නැහැ. මේ වගේ දෙපැත්තම කතා කරනවා. දැන් ওই රංකඳන් දෙකක් දෙකේම අපි දැක්ක රංකඳන් දෙකේ රංකඳන් තිබුණාද? අපි මොනවද රංකඳ කිව්වේ? අපි රැවටිලා හිටලාද කිව්වේ නැත්නම් ඇත්ත වශයෙන්ම රංකඳ දකින්න කිව්වද? පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දැන් අපි දැක්කද? ඒ රංකඳ කියලා අපි නිගමනය කරපු තරුණයා හෝ තනිය හෝ ඒ ඒ තැනැත්තා අයත් කරගන්න බලාපොරොත්තු වෙන ආකාරයෙන් ලැබුණා නම් මට දුකක් ලැබුණා කියලා නිගමනය කරයිද? නැත්නම් මට සැප දෙයක් ලැබුණා මම බලාපොරොත්තුවක් හිත වුණා කියලා හතුරු වෙයිද? අන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඔන්න ඔතෙන්දී අපි හොයා ගන්න ඕනේ හැඟවිලා තිබිච්ච දුකක් තිබුණා. අන්නේ හැඟවිලා තිබිච්ච දුක සැප ස්වභාවයෙන් අපි රැවට්ටුවා. මෙන්න මේක හොයලා බලන්න ඕනේ. විමර්ශනය කරලා එකින් එක විග්‍රහ කරලා බලන්න ඕනේ. මේ ඇතුළත තිබෙනා වූ විවිධත්වයේ හරියට දර්ශනය කරන්න ඕනේ. නැත්නම් විදර්ශනය කරලත් බලන්න ඕනේ. කොහොමද බලන්නේ? දැන් අර හරි ලස්සනයි කියලා හිතන් ප්‍රියමනාපයි කියලා තරුණෙක් හෝ තරුණියක් කෙරෙහි එකිනෙකා කෙරෙහි ඉඳ වැඳුණා නම් අන්නේ වස්තුව නැත්නම් ඒ පුද්ගලයා වෙන් කරලා ආලා <clears throat> බලනවා මේ තැනත්තා පිළිබඳව වටිනාකම මිල කරනවා නම් ඔබට කොච්චර මිල කළ හැකිද මට මිල කරන්න බෑ ඒ තරම් වටිනා වස්තුවක් මට ඕනේ නැත්නම් මගේ සියදිවි හානි කරගන්නවා මෙන්න මෙතෙන්ද කරන්න පුළුවන් මිල කළ නොහැකි වස්තුවක් හදියලා මෙන්න මෙහෙම අපි නිගමනයක් කරගන්න අවස්ථා තියෙනවා. එහෙනම් අපි පොඩ්ඩක් ඉඳපො බර කිරලා බලන්න කියනවා. ඔය වටිනා වස්තුවේ කිලෝ කීයද? 40යි 50යි 55යි කමන්නේ කීය හරි. බර කිරලා බලලා අන්තිම මිම්මටම කිරලා බලලා කියනවා. මෙන්න මෙච්චර බරයි. එහෙනම් ওই ටික නේද මේ වටිනවා කිව්වේ. මම පොඩි දෙයක් කරලා දෙනවා. මොකොත් 아무තු දෙයක් කරන්න දෙයක් නැහැ. වරෙන් පොඩ්ඩක්වත් මං අහකට ගන්නෙ නැහැ. ඔය වටිනා වර ටික ඔක්කොම ඔබට ලබා දෙනවා. පොඩ්ඩක් ඉන්න කියලා. ඔය අම්ලයක් හැර අම්ලයක් අරගෙන මොනවා හරි පුළුන් කෑල්ලක හරි පෙති කෑල්ලක හරි අරගෙන අතුල්ලන අර මූණේ තියෙන පැහැපත් හංගරිය ගැලවිල යන. ආයතරය බැලුවට පස්සේ මොකද කරන්නේ? දේශියෙන් නම් හොද කරගන්නත් බෑ. අර ඇසිඩ් ගහපු කෙනාගේ මූණ කියන්නේ අන්න ඒ වගේ වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ හොද කරලා ගෙනාවට පස්සේ හැමතැනම ලප කැලල් ගොඩක් තියෙනවා. දැන් එක්කේනවා අර රන් කඳ මගේ රන් කඳ කියලා කිව්ව කෙනා ළඟට. ගෙනහල්ලා මොකද කරන්නේ? අර මූණේ අංකඩේ ගිය මූණෙත් එක එක විදිහට කැලල් හැදිච්ච මූණ තියෙන පුද්ගලයා ගෙනහල්ලා මෙන්න ඔයා ඉල්ලපු රංකන්න. දැන් බාර ගන්න කිව්වොත් දැන් මොකක් කියයිද? නෑ නෑ කිරලා බලන්න. ඕකෙන් අඩු වෙලා නෑ එක මංචාරියක්වත් නැත්නම් ඔකෙන් පොඩ්ඩක්වත් අඩුද කියලා බලන්න. ඕම් බලාපොරොත්තු සියලුම කිව්වනම් අකන් ළඟට ආවා. බාර ගන්න කිව්වොත් දැන් මොකද කියන්නේ? අපෝ මලයක් ආවාගේ මලේ ඇස්සිනී වගේ මක්ලන් දැන් කොහොමත් එපා. එන්න එපා එන්නත් එපා මේ පැත්තට. මොකද උනේ? එහෙනම් අර තිබිච්ච කෙස් ටිකක් තියෙනවා, ලොම් ටිකක් තියෙනවා, නියපොතු ටිකක් තියෙනවා, දත් ටිකක් තියෙනවා, හමක් තියෙනවා, මතුත් තියෙනවා, නහරක් තියෙනවා, ඇටක් තියෙනවා, ඇටමිදුලුත් තියෙනවා, වකුගඩුත් තියෙනවා. මේ ආකාරයෙන් අර 32 ආකාරයෙන් කිව්ව කෑලි ටික ඔක්කොම එක ඉතෙල්ලක් තුනක් දැනුත් තියෙනවා. එහෙනම් ඉතෙල්ලා හිත බැඳගත්තී අර සිද්ධාකාර කෑලි වලින් හටගත් අර කිලෝ 40ක් 50ක් ආදි වශයෙන් බර කිරපු. ওই ටිකමයි සංකන්ද කිව්වේ. නැත්නම් මැරෙන්න දැඟලුවේ. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ ටිකමයි එපා වෙලා තියෙන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න. අපි අර එකතු කරගන්න එක රැස් කරගන්න හදලා තියෙන්නේ. සැප ගොඩක් කියලා හිතා ඉඳලා තියෙන්නේ කුමකින්ද? එක්තරා මායාවක් තිබුණා ලස්සන කියන මායාවක්. ඔන්න ඔය මායාවක් తాවකාලිකව උපනම් වල මතු කරලා දුන්න නිසා ඒකට කොටු වෙලා තිබිච්ච වැඩක් නැති හරයක් නැති ගොඩක්ම අපි සංකදා කියලා බාරගත්තා. එහෙනම් මෙන්න ලෝකයාට අහු වෙලා තිබිච්ච නැති දුක. දැන් මොකද කියන්නේ? සංකන්දක් කියලා වාරගත්ත වෙලාවේ නම් හරි වාසනාවක් සම්පත්තියක් හම්බුණා කියලා වාර ගන්න කැමති. අර කියන්නාව මායා දර්ශනේ අහ කරලා වාර දුන්නා නම් අර ටිකම. දැන් නම් කියනවා මට උනේ මහ කර්මයක් මහ දුක් ගොඩක් මට බාර ගන්න සිද්ධ වුණේ. මොන පාපයක්ද මං කරලා තිබුණේ කියලා ඒ පැත්තේ අදහන විශ්වාස කරන අය එහෙම කියනවා. එහෙම නැත්නම් මට නම් දැන් කොහොමවත් ඕනේ නැහැ කියලා. ඒ කෙරෙහි කලකිරෙනවා එපා වෙනවා දුක් වෙනවා. දැන් අර ලස්සන කියන එක අහ කරලා දුන්නොත්. එහෙනම් හිතලා බලන්න අපි හැම දෙයක් තුළම මායා දර්ශනයක් ආලේප කරනවා. මොකෙන්ද 아무තු දෙයකින් නෙමෙයි. ඒ හංකඩේමයි ඔක්නැන්විලා හරි ලස්සන වුණ කිව්වේ. එහෙනම් මූලේ මොනවද දැක්කේ? හංකඩයක් ඔක්නැන්විලා ඔක්නැන්විච්ච හංකඩෙන් සම්බන්ධ වෙලා විහිදිච්ච ආලෝකය සමග එකතු වෙලා අන්න ආලෝකය නිසා හටගත් පරාවර්තනීය වෙච්ච ආකාරයක් දැකලා ඒ ආකාරයේ දුන්න රොඩු ගොඩ බදාගත්තා හරි වටිනා දෙයක් කියලා. එහෙනම් මෙන්න මේ වගේ ඒ එකක් විතරයි කිව්වේ. ඔයගේ යම්කිසි සංගීත භාණ්ඩයක් තියෙනවා. මොකද කරන්නේ? නාදේ බොහොම හොඳයි. ඒ භාණ්ඩේ හරි වටිනා එකක් කියලා කියනවා. අර දෙන නාදේ නැති වෙලා ගියා නම් දැන් ඉතින් මොකද කරන්නේ? පැත්ත කර දානවා. වටිනාකම ඉවරයි. ඇඳුමක් ගේනවා හරි හැඩයි කියනවා. ඒකෙම තිබිච්ච උපමට්ටමක පැවටිලා ඒක පරිස්සම් කරනවා. ඒ උපමට්ටම නැති වෙලා ගියාන්න පේඩුණා නැත්නම් ඒ ආදි වශයෙන් කියනවා අඳුර වෙලා ගියා කියනවා. ඊට පස්සේ දැන් ඉතින් ගමනකට අදින්නත් බෑ වැඩක් නෑ කියලා. අර ඇඳුම පැත්තකට දානවා. එහෙනම් මොනවද අපි අරගෙන තියෙන්නේ? ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත රොඩු ගොඩවල් ටික ප්‍රිය මනාපාකාරයෙන් හඟවලා දුන්නේ කුමකින්ද? ඒවා වටා බැඳී තිබුණ ලස්සන, සුවඳ, රස, මුදු පහස මේ ආදී වන්නාව මායා ස්වභාවයන්ගේ ඒ වෑම ඔක්මන් විච්ච මායා ස්වභාව. එහෙනම් මෙන්න මේ ටික තමයි දැක්කින් නැති හරියක් තිබුණේ. අපි හිතලා තිබුණ නැත්තේ ඔන්න ඔය ටික. ඇත්ත ඇති ආකාරයෙන් බලන්න තියෙද්දි අපි ඇත්ත ඇති ආකාරයෙන් හිතලා තිබුණේ නැහැ. මෙන්න මේ නිසා අපිට මොකද සිද්ධ වුණේ? ඇත්ත ඇති ආකාරයෙන් නොහිතපු නිසාම මුලාවට වැටලා අපි මේ මුලාවෙන් කොටු වුණා හරියට බිලී කොක්ක ගහලා හැමක හැමක් ගහලා බිලී කොක්ක ඇතුලේ දාපුහා මාළුවා හැම කණ්ඩේ ගහපුහා බිලී කොක්කේ පැටලෙනවා වාගේ දුක් ගොඩක් ගොඩ ගහගෙන දුක් ගොඩකට පැටලෙන්න සිද්ධ වුණා. ඔන්න ඔය ආකාරයෙන් ඒ බැඳීම උඩ. දැන් අර මායා දර්ශනයේ පැටලීම නිසා. දැන් මේ වගේ හදාගත්ත ගොඩවල් තමයි අපි ළඟ වැඩි හරියක් තියෙන්නේ. අය පොඩ්ඩක් හිතලා බලමු. අපි අපි ළඟ යම්කිසි බඩු බාහිර ආදියක් තියෙනවනම් ඕවා අපිට ලැබෙන මුල් අවස්ථාව කොහොමද අපිට ළඟා වුණේ කියලා. හොඳ එකක් ලස්සන එකකින් තමයි ගෙනාවේ. හොඳ මට සිල්ට ස්වභාවයක්ින් තමයි අරන් ආවේ. හැඩ වැඩ තිබිච්ච නිසාමයි ගෙනාවේ. සුවඳ තිබිච්ච නිසාමයි ගෙනාවේ. සාහ තිබිච්ච නිසාමයි ගෙනාවේ. මේ ආදී වශයෙන් අපිට ගෙනෙන්න හේතුව බලපුවාම ලස්සන, සුවඳ, රස, මුදුමලොක් බව, ප්‍රබෝධයේ, වසගතාවේ, පවිත්‍රතාවේ මේ ආදී ස්වභාවයන්ගින් පෙන්වන මායා ඔප්නැංවීම් තියෙනවා අන්න ඒව දැකලා තමයි ගෙනහලා ගොඩ ගහලා තියෙන පරණ වෙච්ච බඩු ටික ඔක්කොම බලපුවාම හැම පරණ බඩුවක්ම ගේන්න හේතු වෙලා තියෙන්නේ ওই තිබුණ මායාවෙන් වහලා තිබිච්ච නිසා අන්න අපි රවට්ටපු දේ රවට්ටපු මායාව ප්‍රිය ස්වභාවයෙන් යුක්තයි මధుර ස්වභාවයෙන් යුක්තයි හැබැයි ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ කුමකද තිබුණේ වැඩක් නැති දුක්කර හේතු වෙන දුක් කරදර දෙන රොඩු ගොඩක් මුල් කරගෙන අන්න ඒවා වටා තමයි ඒවමයි ඔප්නම් වෙලා ඔය මායා දර්ශනය මතු කරලා තිබුණේ. අන්න ඒ නිසා මායාවට හැවටෙන ලෝකයා මොකද කරන්නේ? අර දුක දුක් ගොඩ අරගන්නවා. සැපයි සැපයි කියලා අරගෙන තියෙන්නේ මොනවද? දුකට හේතු වෙන දුක් ගොඩ. එහෙනම් මෙන්න මේ ආකාරයෙන් අපි අරගන්නවා. මොකද්ද උනේ? ගයක් නිකන් ගයක් නෙමෙයි. ලස්සන ගයක්. අන්න ලස්සන කියන මායාවෙන් වහපු රොඩු ගොඩක්. අපි බලාපොරොත්තු වෙනවා. ලස්සන කෙනෙක් ලස්සන කියන මායාවෙන් අහපු රොඩු ගොඩක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මොනවද තව තියෙන්නේ? ඔය ආකාරයෙන් හැඩයි වැඩයි සුවඳයි රසයි ආදී වශයෙන් කියන දේවල් ලස්සන මල්වත්ත අරගෙන එනවා. හදා ගන්නවා මල්වත්තක් හදනවා. හැබැයි රොඩු ගොඩක් තිබුණා ලස්සන කියන උපමට්ටා ඔමෙන් හවට්ටලා වහලා දාලා. මෙන්න මේ ආකාරයෙන් සුවඳ මල් කියලා අරගත්තා. මේවා හරි සුවඳ මල් જાති. එහෙනම් කොඩු ගොඩක් තුලින් මතුවලා තිබුණ සුවඳ කියන ස්වභාවයෙන් හවට්ටලා කොඩු ගොඩ පරිහරණය කරන්න මග සලස් කළා දුන්නා. එහෙනම් ගෙනහල්ලා තියා ඉන්නවා. හොඳ භෝග නිලා ගහ. හොඳ ලස්සන වල් ටික. අර කටු ගොඩක් තියෙන කටු අතු ටික ගෙනහල්ලා තියා ඉන්නවා. හරිම වටිනා දෙයක් කියලා. මොකක් නිසාද? මල හරි ලස්සනයි. එහෙනම් ලස්සන කියන මායාවෙන් වහලා කටු ගොඩක් ගෙනත් දුන්නා. මෙන්න මේ ආකාරයෙන් ලෝකයේ තුල මම කියන මගේ කියන ගොඩක් හදලා ඒවා හරි වටිනවයි කියන හැඟීමක් ඇති කරවලා ඒ වෑම උපමට්ටමක් ආස්වාද වශයෙන් හිතෙන් අල්ලාගෙන අන්න ඒක හරි වටිනවයි කියන දෘෂ්ටියකටපත් වෙලා ලෝක සත්‍යයා ප්‍රියමනාපයක් බලාපොරොත්තු වෙමින් අප්‍රිය අමනාප දේවල් ගොඩ ගහ ගන්නවා. හැබැයි ගොඩ ගහගෙන තියෙන ඔක්කොම බලපුවාම මොනවද? උත්සාහයෙන්, වීරියෙන් ගොඩ නැගිය යුතු දේවල්. ගොඩ නගලා තියෙන්නේ එහෙමයි, හදාගෙන තියෙන්නේ එහෙමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒව අරන් ඇවිදලා වෙහෙස වෙලා දුක් වෙලා මහන්සියලා තමයි ගෙනහල්ලා මම කරගෙන මගේ කරගෙන හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ ඒවට වෙලා තියෙන්නේ මොනවද? කොච්චර මම කරගෙන මගේ කරගෙන කැමැතිසේ පවත්වා ගන්න හැදුවත් කැමැතිසේ පවත්වා ගන්න බැරි වෙලා ඒව ඔක්කොම පරණ බලු බවට පත් වෙලා ගෙවිලා ගිහිලා පැත්තකට දාලා එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? බලාපොරොත්තුව ඉෂ්ට වෙලා නැහැ. නෑ මොකද්ද බලාපොරොත්තුව තිබුණේ? ඒවා මට කැමති ආකාරයෙන් මා කැමැතිසේ පවත්වා ගන්න ඕනේ. මේකයි තිබුණ බලාපොරොත්තුව. මොකද සිද්ධ වුණේ කැමැතිසේ පවත්වා ගන්න බැරි වෙච්ච එකයි සිද්ධ වුණ කාරණේ. හිතේ තිබුණේ මොකද්ද? කැමැතිසේ පවත්වා ගන්නට. ඇයි කැමැතිසේ පවත්වන්න උනේ? ඔය ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැකලා ඒකට වසඟ වෙලා ඒ ආකාරයෙන් පවත්වා ගන්න උත්සාහ කළා. ධර්මතාවයේ මොකද්ද? යමක් හටගත්තා නම් ඒක විපරිණාමයටපත් වෙනවා. ඒ தත්ත්වය වෙනස් වෙලා යනවා. ඒ ආකාරයෙන් වෙනසිලා යනවා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. අපි ප්‍රියයි මනාපයි යහපතයි කියලා නිගමනය කරන හැම වස්තුවකම. එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? අන්නේ උරුම කරගත්ත ධර්මතාවයක් ඒකට උරුම නිසා අපි කියනවා ලෝකයේ අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි. එහෙනම් විපරිණාම ධර්මතාවයෙන් යුක්තයි. මෙන්න මේක ඇත්තද කියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා බලන්න ඕනේ. ස්ථිර නැති ස්වභාවයක් තියෙනවා. විවර විපරිණාමයේ ඒවත් පරිවර්තන වෙන ස්වභාවයක් තියෙනවා. අපි කැපයි කියන දුකයි කියන සෑම සියල්ලටම ඔන්න ඔය ධර්මතාවයේ උරුමයක් තියෙනවා. එහෙනම් මෙන්න මේක ඇත්තද මේ කියන කතාව? මේක විද්‍යා સિદ્ધාන්තයක්ද? එන්න මේක හිතලා බලන්න ඕනේ. මේක බුදුදහමේ බුදුහාමුදුරන්ගේ එකක් කියලා ගන්න අදහස පැත්තකින් තියලා මහා විද්‍යාඥයෙක් સિદ્ધාන්තයක් ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම ಜಾති කුල ආගම් ભેද ආදියක් නැතුව තේරුම් ගත යුතු ක්‍රමයක් දීලා තියෙනවා. මොකද්ද? මොනවා හරි මේ ලෝකේ හටගන්නේවා තියෙනවා නම් මේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා. මම කරගන්න මගේ කරගන්න බලාපොරොත්තු දේවල් තියෙනවා නම් ඔය හිතා ඉන්න හැම දෙයකටම උරුම ස්වභාවයක් තියෙනවා. ඒකේ ධර්මතාවය මොකද්ද? පරිණාමයේද ඒවත් ඒකේ තියෙන ආකාරය තියෙන ආකාරයෙන් තව ආකාරයකට මෙහෙමපත් වෙලා පත් වෙලා ගිහිල්ලා ඒක වෙනසිලා යනවා. ඒකේ ස්වභාවය ඒකයි. එහෙනම් එහෙම ස්වභාවයක් ඇත්තා වූ දේවල් තමයි අපි අපිට ඕන විදිහට පවත්තන්න අරගෙන තියෙන්නේ. එහෙනම් අපි දුක අපට ඕන හැටියට ලෝකයේ මොනවා හෝ අපි පවත්වන්න බලාපොරොත්තු වුණා නම් අපි කොච්චර ප්‍රිය කළත් මනාප දෙයක් හැටියට සැලකුවා ඒ දේවල් පිළිබඳව අපි කොයිතරම් අපිට ඕන හැටියට පවත්වන්න බලාපොරොත්තු හිටියත් ඒ වාට උරුම ධර්මතාවයක් තියෙනවා අන්න ඒක වළක්වන්න පුළුවන් කමක් කාටවත් නැහැ ඒකට ಜಾති ભેදයක් කුල ભેදයක් ආගම් ભેදයක් නැහැ හැම දෙයකටම පොදු ධර්ම නියමයක් තියෙනවා නැත්නම් විද්‍යා સિદ્ધාන්තයක් තියෙනවා මොකද්ද? විපරිණාමය කරා යනවා. තිබුණු ආකාරයෙන් පවතින්නේ නැහැ. එහෙනම් ඒ ධර්මතාවයේ දකින්නකොට මොකද වෙන්නේ? සැප දෙයටත් ඕක ලැබෙනවා. දුක දෙයටත් ඕක ඔය ආකාරයි. යමත් සැපයි කියලා අපි නිගමනය කරගෙන හිටියත් ඒ දේක ස්වභාවයත් විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා. ඒ වගේම යමක් දුකයි කියලා අපි නිගමනය කරගෙන හිටියත් ඒකත් විපරිණාමයටපත් වෙනවා වෙනසෙනවා. මෙතෙන්දී ගාක් වැදගත් දෙයක් හිතලා බැලිය යුතු දහමක් දෙනවා. කුමක් නිසාද? යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කියන යම්කිසි අදහසක් අපි දරලා තියෙනවා මේ කාලේ වෙනකොට. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි. යදානිච්ඡං තන් දුක්ඛං මෙන්න මේ කාරණේ මෙතෙද්දී හොඳින් තෝරා ගන්න ඕනේ. හැබැයි කලබල වෙන්නේ නැතුව අදහස ටිකක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. මොකක් නිසාද? යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කියන විද්‍යා સિદ્ધාන්තයක්ද කියලා අපි බලන්න ඕනේ. ඒ අදහස ගත්තොත් යමක් විද්‍යාවක් නම් ඒක විද්‍යානුකූල સિદ્ધාන්තයක් නම් අපි බය වෙන්න අවශ්‍ය නැහැ. ඒ පිළිබඳව කතා කරලා ඒක බොරු කරන්න පුළුවන් කමක් කවදාවත් නැහැ. ඒක ඇත්ත නම. ඒ කියන්නේ අපිට කම්පා වෙන්න කිසිම උවමනාවක් නැහැ. එහෙනම් හොඳින් තේරුම් අරගෙන බලන්න ඕනේ. අපි මොකද්ද බලන්නේ? යදනිච්ඡං සංදුක්ඛං කියන මේ වචනේ අද අපි සිංහල භාෂාවට පරිවර්තනය කරලා දකින ආකාරයෙන් අපිට ධර්මාභෝධයට කොච්චර පිටුවහලක් තියෙනවද? නැත්නම් අඩුපාඩුවක් එහෙම මොකද යසි තියෙනවද? මෙන්න මේක හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. යමක් ස්ථිර නැද්ද? ඒක දුකයි කියලා අපි මේ විදිහට තෝරාගත්තාම ස්ථිර නැති එක හැබෑව. ස්ථිර නැති එක ලෝක ධර්මතාවයක් බවත් ඇත්ත. ඒක අපිට කිසිම විද්‍යානුකූලව ඒක එහෙම නෙමෙයි කියන්න බෑ. යමක් ස්ථිරව පවතින යමක් කියන්නේ මොනවද? ඇහැ රූපේ කන ශබ්දේ දිව රසේ නාසයේ ගන්ධයේ ශරීරයේ පොට්ටබ්බේ මන ධර්ම කියන මෙන්න මේ කාරණා ටික තමයි මම කිව්වෙත් මගේ කිව්වෙත් ලෝකයා මගේ ආත්මයා කියලා බදාගත්තා නම් බදාගෙන ඉඳ හැදුවේ. නැත්නම් ලෝකයා ආසා කළේ ඔන්න ඔය කියන පොදියට ඔය පොදිය මම කරගන්න තමයි ලෝකයා දඟලන්නේ. ඕ වගේම පොදි මගේ කරගන්නයි දඟලන්නේ. එහෙනම් අසහනේ තියෙන්නේ කුමක් නිසාද? ඕවා මම කරගන්න ඕනේ මම කරගන්න බැරුව. මගේ කරගන්න ඕනේ මගේ කරගන්න බැරුව. මට එපා කියන දේ අයින් කරගන්න බැරුව. මගේ නෙමෙයි කියන දේ එහෙම කිලා හරියන්නේ නැහැ මේක ඔබ ඔබ වග කියන්න ඕනේ කියලා මේ ආදි වශයෙන් කොටු කරපුවා. මෙන්න මේවා නිසා අපි අසහනයකටපත් වෙලා ඉන්නවා. එහෙනම් අපි දකින්න ඕනේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ටික රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ ධර්ම කියන ඒ ටික මෙන්න මේ ටික තුල හටගත්තා නම් යමක් ඒවට උරුමයක් තියෙනවා විපරිණාමයටපත් වෙනවා වෙනතිලා යනවා එහෙනම් මේක තමයි ධර්මතාවය හැබැයි ධර්මතාවයේ දැක්කපලියට දුක්ඛ ආර්ය සත්‍යය තව අවබෝධ වුණේ නැහැ එහෙනම් යමක් ඉස්තිර නැද්ද ඒක දුකයි කිව්වට අපිට අවබෝධ වෙන්න කාරණයක් ඔතන අඩුපාඩුවක් තිබුණා. මොකද්ද? යමක් කියනකොට ඔය ඔක්කොම ටික අයිති අපි ඉස්සෙල්ලා කිව්ව ටික. ඒ ටික ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා ගත්තහම ඔය ටිකේම තමයි අපිට යමක් කියන ඒවාට අයිති වෙන සියලුම ගොඩවල් තියෙන්නේ. යම් යම් ಜಾති ලෝකේ තියෙනවා. කෙස් ಜಾති, ලොම් ಜಾති, නියපොතු ಜಾති, දත් ಜಾති, මේවා ಜಾති. ඉපදුන ඉපදුන අත්බැව් කියනවා නම් ඒවත් එක්තරා ಜಾති කොට්ටාසයක් පමණයි. සජීවී ಜಾතිත් තියෙනවා, අජීවී ಜಾතිත් තියෙනවා. දැන් අපිට විග්‍රහ කරගන්න වෙනවා. ಜಾති දුක ගැන කියනකොටත්, ಜಾතිපි දුක්ඛා කියනකොට ඉපදීම දුකයි කියලා විතරක් අපි අරගත්තහම අපිට වැටහිලා තියනවාද ಜಾති ටිකවත් ඔක්කොම අපි හිතුවේ නැති හරියක් අහුවෙලා තියෙනවා උතන ಜಾති වලට කොහොමද අහු වෙලා තියෙන්නේ? මොන මොන જાතිද මේ ලෝකේ තියෙන්නේ? සජීවී જાති තියෙනවා. අජීවී જાති තියෙනවා. එහෙනම් අපි જાතියක් හටගත්තාම ජරාවටපත් වෙලා මරණයටපත් වෙනවා කියන අදහසත් අහලා තියෙනවා. ඒකත් විද්‍යානුකූල ඇත්ත. මේ ලෝකේ මොනෝhari જાතියක් හටගත්තොත් ඒකේ විපරිණාමයක් නැත්නම් ජරාවටපත් වීමකුත් දකිනවා. ඒක මරණයටපත් වීමකුත් නැත්නම් ඒක වෙනසී යාමකුත් දකිනවා. මේක බොරුවක් කියලා කාටවත් කියන්න බෑ. මේක ආගමික වශයෙන් හෝ ජාතිකුල ආගම් වශයෙන් හෝ අහවල් අහවල් ආයත මෙහෙමයි කියලා බේදෙකුත් නැහැ. කවුරු ළඟ තියෙන જાති වලත් උරුමය ඕකයි. එහෙනම් දැන් මේ જાති ගැන විග්‍රහ කරනකොට අපිට හුඟා පුරුල් ලෝකයකට වහින්න සිද්ධ වෙනවා. මේ જાති මොනවද කියලා හොයාගන්න. පුරුල් පරීක්ෂණයක් කරලා වහින්න වෙනවා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්නපු මේ ධර්මයේ තුලම හොඳට සියුම් ಜಾති විග්‍රහ තියෙනවා. එක තැනක කරපු එක විග්‍රහයක් විතරක් අරගෙන සියල්ලටම ඒදී වෙන් කරලා හිටන් නැනම් පොදු කරලා අරගන්න බෑ. ඒ ඒ දේවල් හටගත්ත ආකාරය, ඒ ඒ දේවල් විපරිණාමයටපත් වෙන ආකාරය, ඒ ඒ දේවල් වෙනසෙන ආකාරය එකින් එකට වෙනස් වෙනස් ආකාරයෙන් යුක්තයි. ඒකා එක තැනක ಜಾති පෙන්නපු දෙනකදී මෙන්න මේකයි ජාතිය මේකයි ජරාව මේකයි මරණය කියලා මේ ශරීරයක් මුල් කරගෙන පෙන්නපු අවස්ථාවක් මුල් කරගෙන සියල්ලම එහෙමයි කියලා ගන්න ගියොත් එහෙනම් වෙනේවා ජාති නෙමේ මෙච්චරයි ජාති කියලා සීමා කරන්න ගියොත් අපි දහම් නුවණින් විමර්ශනය කරලා ජාති හොයාගෙන නැහැ එහෙනම් අපි තවදුරටත් විමර්ශනය කරලා බලනකොට මේ මහා විද්‍යාඥා දුන්න સિદ્ધාන්ත අදත් මේ ත්‍රිපිටක ධර්මයේ හැටියට අපිට දකින්න ලැබෙනවා. ඒවා අපි හාරලා අවුස්සලා ගන්න ඕනේ. ධර්ම න්‍යායට අනුකූලව ಜಾති හොයා ගන්න ක්‍රම මොන මොන ಜಾතිද තියෙන්නේ? එහෙනම් ಜಾති විදුක්ඛා කියන වචනේ හොයන්න ඉස්සෙල්ලා. ඒ ಜಾති දැනගෙන ඉන්න ඕනේ. ಜಾති යම් තැනක ඇත්නම් තමයි ජරා මරණ වෙන්නේ. ಜಾති යම් තැනක නැත්නම් ජරා මරණ වෙන්නේ නැහැ කියන මෙහෙමත් සිද්ධාන්තයක් තියෙනවා. දැන් මේකත් සම්පූර්ණ ඇත්ත. මොන මොන જાතිද තියෙන්නේ? දැන් මේක විග්‍රහ කරගන්න වෙනවා. මොකද මේ දුක්ඛාරය සත්‍ය ඒකාන්තයෙන් විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් මේක වැටහින්නේ මේ ටික වැටුන්නේ නැත්නම් හරියට හදවත ක්‍රියාත්මක වෙන්නේ නැතුව වගේ තමයි සත්වයේගේ මොකද වෙන්නේ මේ ටික වැටුන්නේ නැත්නම් සිද්ධ වෙන්නේ ඒකයි එහෙනම් ක්‍රියාත්මක වෙන්න නම් වැටහෙන්න ඕනේ අන වැටහීම ලබා ගන්න අවස්ථාවටපත් වෙන්න ඕනේ. කොහොමද මේ වැටහීම ලබා ගන්නේ? එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ විද්‍යා સિદ્ધාන්ත නිසා ඒව කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. උන්වහන්සේ මහා විද්‍යාඥයා නිසා අනුනකර දේශනා කළා තිනා විද්‍යා સિદ્ધාන්ත. අන්න ඒ තුලින් අපි තේරුම් අරගන්න ඕනේ. උන්වහන්සේ පෙන්වා දුන්න විද්‍යා સિદ્ધාන්ත වලට අනුව මේ ಜಾති කියන ඒවා මව් කුසෙන් උපදින එකකට විතරක් සීමා කරලා තියෙනවද නැද්ද කියලා අන්න ඒ විද්‍යා સિદ્ધාන්ත තුළින් අපිට දකින්න පුළුවන් ඒ ත්‍රිපිටක දහම් පොත් පරිශීලනය කිරීමේදී එහෙම අර්ථ ඇති දහම් කතා අහු වෙනවා මේ ಜಾති ජරා මරණ පෙන්වන එක අවස්ථාවක මෙතෙන්ට ගැඹුරු වුණත් මේ ටික ගන්න වෙනවා විග්‍රහ කරලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙන්න වෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරපු දැනක් තියෙනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ යන යමක් ඇද්ද? ඒ සංඛාරයන්ගේ જાතියයි. එහි මේරීමක් ඇද්ද? නැත්නම් එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන වේ යන යමක් ඇද්ද? ඒ විඥානයන්ගේ જાතියයි. එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි. එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. විඥාන පත්‍යෙන් නාම රූපේ යන යමක් ඇද්ද? ඒ නාම රූපයන්ගේ જાතියයි. එයි වැරදීම ජරාවයි, එහි වෙනසීම මරණයයි. නාම රූප පත්‍යෙන් සලායතන වේ යන යමක් ඇද්ද? ඒ සලායතනයන්ගේ જાතියයි. එයි වැහැරීම ජරාවයි, එහි වෙනසීම මරණයයි. සලායතන පත්‍යෙන් ස්පර්ශ වේ යන යමක් ඇද්ද? ඒ ස්පර්ශයන්ගේ જાතියයි. එහි මේරීමක් ඇද්ද? එහි වැහැරීමක් ඇද්ද? ජරාවයි, එහි වෙනසීමක් ඇද්ද? මරණයයි. මේ ආකාරයෙන් සලායතන පත්‍යෙන් ස්පර්ශ වේ ඒ වගේම ස්පර්ශ පත්‍යෙන් වේදනාවේ යන හැමක් ඇත්තේ වේදනාවන්ගේ જાතියයි එහි වැහැරීමක් ඇද්ද ජරාවයි එහි වෙනසීමක් ඇද්ද මරණයයි වේදනා පත්‍යෙන් තණ්හාවේ යන යමක් ඇද්දේ තෘෂ්ණාවන්ගේ જાතියයි එහි වැහැරීමක් ඇද්ද ජරාවයි එහි වෙනසීමක් ඇද්ද මරණයයි තණ්හාපත්තියෙන් උපාදාන වී යන යමක් ඇද්ද ඒ උපාදානයන්ගේ જાතියයි එහි මේරීම එහි මේරීම එහි වැහැරීම ජරාවයි එහි වෙනසීම මරණයයි භවපත්තේන් ಜಾති වී යන යමක් ඇද්ද ඒ ಜಾතින්ගේ ಜಾතියයි එහි වැහැරීම ජරාවයි එහි වෙනසීම මරණයයි මේ ආකාරයෙන් ජරා මරණයන්ට ඔය පටිච්ච සමුප්පාද කතාවෙන් දෙන්නපු අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති කියන්නේ මේ සියල්ලම දාලා පෙන්නලා තියෙනවා එහෙනම් මේවා එකක් මව් කුසෙන් උපදින જાති විතරක් අරගෙන જાති දුක්ඛය ගැන කතා කරන්න බෑ. පොඩිම තේරුම් ගන්න ඕනේ මේ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ පෙන්නපු જાති වලට තවත් ආකාරයකින් විග්‍රහ කරගන්නවා නම් ගස් જાති, වැල් જાති කියලා තියෙනවා. සත්ව જાති වශයෙන් වෙන් කරලා තියෙනවා. එක එක සතාගේ කොටස් ಜಾති වශයෙන් කෙස් ಜಾති ලොම් ಜಾති නියපොතු ಜಾති දත් ಜಾති මෙහෙමත් ಜಾති වෙන් වෙනවා මොනවා හෝ හටගත්ත යම් කිසි ಜಾතියක් ඇත්නම් ඒවට උරුමයක් තියෙනවා මොකද්ද ඒවැය ස්වභාවයේ වැහැරිලා යනවා, ජරාවටපත් වෙනවා, ඒක වෙනසිලා යනවා, ඒවා මරණයටපත් වෙනවා. මේක තමයි ධර්මතාවය කියන්නේ. ලෝක ධර්මතාවය ඕකයි. ওই தત્ත්වයේ ඉක්මවා වූ ඉක්මෙව්වා වූ කිසිම જાතියක් සජීවී වේවා අජීවී වේවා මෙන්න මේක තියෙනවා මේක මෙතකල් පටන් විනාශ වෙවි දිනවා කියලා පෙන්වන්න පුළුවන් නම් එහෙම સિદ્ધාන්තයක් නැහැ විද්‍යා સિદ્ધාන්තයක් නැහැ. එහෙනම් තියෙන විද්‍යා સિદ્ધාන්තය මොකද්ද? හටගත් යමක් මේ ආකාරයෙන් හටගත්තා නම් ඒකේ වැහැරීමක් තියෙනවා. ඒක මරණයක් තියෙනවා. කෙලවර වීමක් තියෙනවා. එහෙනම් ස්ථිරව පවත්වන්න බෑ කියන ස්වභාවය ලෝක ධර්මතාවය. නෑ ස්ථිර නැති නිසා දුකයි කියවනම් එහෙම අපිට කොටසයි අහු වෙන්නේ. දුකේ ඉන්නේ මොනවා ස්ථිර නැත්නම්ද? මේ ලෝකේ අපි ඉස්සෙල්ලත් දෙන්නා දුන්නා බුදු පියාණන් වහන්සේ දුන් දහම් මාර්ගය අනුවම ලෝකයේ දුකෙම විතරක් නෙමෙයි තියෙන්නේ. ලෝකයේ සැප ස්වභාවයකුත් තියෙනවා දුකට හේතුවකුත් තියෙනවා. ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ යමකින් විද්‍යාමාන වෙනවනම් ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ලෝකයා අමනාප කරන එකක් නෙමෙයි දුකයි කියලා ගන්න එකක් නෙමෙයි. එහෙනම් කොහොමද අපි කියන්නේ ලෝකයාට? සියල්ලම ඉස්තිරෙන් නම් දුකයි කියලා. කොටසක ඉස්තිර නැති බව දුක කියලා දැනගන්න පුළුවන්. ප්‍රියමනාප ඒවා ඉස්තිර නැත්නම් ඒවා පිළිබඳව අපි අනේ මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියානේ කියලා දුක් වෙනවා. මොකද අප්‍රිය අමනාප જાති තියෙනවා. අප්‍රිය අමනාප જાතියක් එහෙම වෙනසිලා ගියා නම් අපි සන්තෝෂ වෙනවද දුක් වෙනවද ඒකට? අන්න හිතලා බලන්න ඕන දැන්. එහෙනම් අපි යථාර්ථයේම දුක දැක ගන්න නම් දැනගත යුතු දෙයක් තියෙනවා. ඔය වදනේම තියෙනවා. මොකද්ද? ඉච්ඡසී නෑ අනිත්‍යයි. අනිත්‍ය එක වචනයක්. අනිත්‍යතාව වචනයක්. හැබැයි භාෂා කතාව අනුව නම් මේ නිරුක්ති ගැන්වීමේ යම් වෙනසක් දකින්න පුළුවන්. අපි ඒක භාෂා කතාව අනුව නෙමෙයි මේ තෝරාගන්නේ. විද්‍යා කතාවක්. නැත්නම් විද්‍යා સિદ્ધාන්තයක් නම් හේතුඵල න්‍යායයට එකඟව අපිට වැටහෙන්න ඕන, පෙනෙන්න ඕන. ඒතකොට අපි යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ විද්‍යාවට අනුකූලව સિદ્ધාන්තය අයින් කරන්න බෑ. විද්‍යා સિદ્ધාන්තයට අනුකූලව අපි අඩුපාඩු අපි හදා ගන්න ඕන. එහෙනම් මේකෙදි කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද කැමැතිසේ නැති නිසා දුකයි කියන එක එක අපි අදහසක් අරගෙන ස්ථිර නැති නිසා දුකයි කියන තව අදහසක් අරගෙන බැලුවොත් දැන් මේකෙන් කෝක වඩා යෝග්‍යද? දුක වැටහෙන්නේ කෝකෙන්ද වැඩියෙන් කියලා හිතලා බලන්න ඕනේ. කැමැතිසේ නැති නිසා දුක නම් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. කැමැතිසේ තියෙනවා නම් අපිට දුකක් නැහැ. කැමැතිසේ නැත්නම් ඒක දුකයි. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ස්ථිර නැත්නම් දුකයි කිව්වොත්. අපි අකමැති දේවල් තියෙනවා. කැමැති දේවල් තියෙනවා ලෝකේ. ඒ කැමැති අකමැති දේවල් සියල්ලම ස්ථිර නැත්නම් දුක දැහුවොත්. අපි කැමැති දේවල් ස්ථිර නැත්නම් ඒක අපි දුකයි. අකමැති දේවල් ස්ථිර නැත්නම් අපිට සැනසුමක් මේ සතර ගමනක් තියෙනවා ලෝකයක් තියෙනවා. මේ ලෝකේ ජීවිතයක් තියෙනවා. යම්කිසි දුක් විඳින ලෝකයක් ඉන්නවා. ඒ දුක් විඳින ලෝකයක ඒ විඳින්නා වූ දුක යම් අවස්ථාවක ස්ථිර වුණා නම් එහෙම උඩ සරසමක් තියෙනවාද? ඒක ස්ථිර නැති නිසා නේද අනේ කවදා හරි මේක ඉවරයි. මේ දුක ඉවර වෙන දවසක් තියෙනවා. අහවල් දවසේ එනකන් මේක විඳින්න තියෙන්නේ. අන්න අපිට නිගමනය කරගන්න පුළුවන්. අන්න එහෙම නිගමනය කරගත්තා නම් මොකද වෙන්නේ? අපිට පුළුවන්කමක් තියෙනවා ස්ථිර නැති නිසාම දැනසෙන්න. මේ සංසාර ගමන ඉස්තිර නම් එහෙම මොකද වෙන්නේ? අපිට නිවනක් තියනවා නිවන් දැකලා කෙලවර කරගන්න පුළුවන්. ඉස්තිර නැති නිසාම අපි දකිනවා මේක ගෙවෙන දවසක් තියෙනවා. මතු ගොඩ නැගුවේ නැත්නම් මතු හට ගැනීමක් නැහැ. ඒ නිසා අපිට මේ පුරාණයේ සේවලායයි නවන්නත්ති සම්භවයන් කියන නැවත හට ගැනීමේ නැත්නම් මතු සතර ගමනක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ හේතුවෙන් නිදුකක් දකිනවා නිවනක් දකින්නවා නිවනක් තේරුම් ගන්නවා කියලා මෙන්න මෙතෙන්ට එන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මොකද? ස්ථිර නැතිකම අපි ප්‍රියමනාප දෙයටත් උරුමයි අප්‍රියමනාප දෙයටත් උරුමයි. වෙනසිලා යාම ප්‍රියමනාප දෙයටත් උරුමයි අප්‍රියමනාප දෙයටත් උරුමයි. ප්‍රියමනාප දෙයක් වෙනසෙනවා නම් ලෝක සත්‍යය දුක් වෙනවා. අප්‍රියමනාප දෙයක් වෙනසෙනවා නම් සතුටු වෙනවා මිසක් දුක් වෙන්නේ කොහොමද? එහෙනම් මෙතෙන් දැනගන්න ඕනේ කොටසක් එකකින් තියෙනවා ධර්මයේ යථාභූතය ලබන්න නම් දුක තේරුම් ගන්නට කොටසක් දුක තේරුම් ගන්නට මදි. අප්‍රිය අමනාප දේවල් මේකේ දුකයි කියලා දකිනවා නම් ඒක ලෝකේ කවුරුත් දකිනවා. ප්‍රියමනාප දේවල් නැති වෙලා යනකොට ඒකත් දුකයි කියලා දකිනවා නම් ඉස්ති නැත්නම් ප්‍රියමනාප දේවල් නැති වෙලා යන එක දුකයි කියලා දකිනවා. එහෙනම් මොකද්ද සිද්ධ වෙන්නේ? අපි හිතපු නැති එක පැත්තක් තියෙනවා මොකද්ද? අපි යම් ප්‍රියයි මනාපයි යහපතයි කියලා යමක් ඇසුරු කරන්න ගත්තා නම් අන්නේ ගත්තාම මොකද වෙන්නේ? අප්‍රිය අමනාපයෝ එක වැළඳ ගන්නවා. ඒ අප්‍රිය අමනාපයෝ වැළඳ ගන්නකොට මොකද වෙන්නේ? අන්න අපි කැමති නෑ. අපි කැමති නැති වුණා සිද්ධ වෙනවා. අප්‍රිය අමනාප දේවල් වලින් වැළඳ ගත්තා නම් දුක් වෙන්නේ. නමුත් ඒක අපිට අයිත් කරන්න පුළුවන් කමක් නෑ. අප්‍රිය අමනාප දේවල් වලින් අපි කොච්චර ප්‍රියයි මනාපයි කිව්වත් ඒවා වැළඳගෙන ඒ නිසා අපිට දුක් වෙන්න සිද්ධ වෙනවා. අපි කැමති නැති දේවල් අපි අකමැති දේවල් වලින් වහ ගන්නවා, පිරිවරා ගන්නවා. අපි කැමති දේ මම උදාහරණයකින් පසුව විග්‍රහ කරලා තව තේරුම් ගමු. එතකොට මොකද වෙන්නේ? කැමති දේවල් ගෙවිලා යනවා ඒකත් ධර්මතාවය. කැමති දේවල් ගෙවිලා යනකොට අපි ඒකට කැමති නැහැ. එහෙනම් මොකද වෙන්නේ? කැමති නැති දෙයක්මයි සිද්ධ වෙන්නේ. ලෝකේ හටගත්ත හැම දෙයකටම හොඳයි කියන જાතිවල කතාව නම් අපි බලාපොරොත්තු වුණා නම් ලෝකේ හොඳයි කියන හැම જાතියක්මත් කැමැතිසේ නෑ. එහෙනම් නරකයි කියන හැම જાතියක්මත් කැමැතිසේ නෑ. එහෙනම් මොකද වෙන්නේ? නරකේවා වැළඳ ගන්නවා කැමැති නෑ. හොඳ ඒවා ගෙවිලා යනවා ඒකවත් කැමැති නෑ. නමුත් කැමැති නැති තේම හොඳ ඒවා ගෙවිලා යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙච්ච දෙයට නරක දෙයක් විසින් වට කරලා ඒක වැළඳ ගන්න. දුක එනවට කැමති නෑ, සැප යනවට කැමති නෑ. නමුත් කැමති නැති නමුත් දුක එනවා, කැමති නැති නමුත් සැප යනවා. එහෙනම් ඉච්ඡසේ නැති එකට කියනවා අනිච්ච. අන්න අපිට යථාර්ථයෙන්ම සියලු ආකාරයෙන් පූර්ණ වෙච්ච දුක වතහා ගන්නට අදහසක් ආවා. යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි. දැන් මේකට එහෙම කෑල්ලක්වත් අයින් කරන්න තැනක් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. මුල යහපත්, මැද යහපත්, අග යහපත්. අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, සියලු ආකාරයෙන් පරිපූර්ණයි කිව්ව බුද්ධ දේශනාවක් තියෙන විද්‍යා સિદ્ધාන්තයක් ඒකත් යමක් ඇත්තනම් ඒක ඔය ආකාරයි. එහෙනම් යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි කියන මේ කියන අදහසින් මෙන්න මේ ටික අඩුකල යුතුයි. ඔයක එතකොටයි මේක සම්පූර්ණ වෙන්නේ කියලා කියන්න දෙයක් නැහැ. මේක තව එකතු කරන්න දෙයක්වත් නැහැ. සියල්ල කැටි වෙලා තියෙනවා. එහෙනම් යම් කෙනෙකුට දුක දැනගන්න නම් යමක් කැමති දේ නැද්ද? ඒක දුකයි. මෙන්න මේක විග්‍රහ කරගෙන යන්න ඕනේ. කුමක් කැමතිසේ නැද්ද? ඇස කැමතිසේ නැහැ. එහෙනම් අන්න අපි දකිනවා. ස්ථිර නැහැ කියලා දකින්නට වැඩි දුක වැටහෙන විශේෂ ක්‍රමයක් මේක හිතලා බලන්න. ධර්මයේ කිසිම ආකාරයකින් බාධකයක් අවුලක් වෙන්නේ නැහැ. යම් පිට්ටං න ලබති සම්පි දුක්ඛං කියන තැන කියන බැලුවත් කැමති නැත් කැමතිසේ යමක් නැත්නම් ඒක දුකයි කියනකොට අපි බලාපොරොත්තු වෙන ඇහැ කැමැතිසේ තියෙනවද නැද්ද? කැමැතිසේ නැත්නම් දුකයි. කැමැතිසේ තියෙනවා නම් දුකක් නැහැ. කාටද කැමැතිසේ තියෙන ඇහැක් හම්බ වෙන්නේ? ලෙඩ රෝග එනවා. කැමැති නැහැ. ඇහැට අඳුර එනවා කැමැති නැහැ. සුද එනවා කැමැති නැහැ. නමුත් එනවා. ඒ වගේම පෙනුම නැති වෙලා යනවා කැමැති නැහැ. නමුත් පෙනුම නැති වෙලා යනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ඇහැ හොඳට පවතිනවා නම් කැමැති. නමුත් නොඑක ආකාරයෙන් විකෘති වෙලා යනවා. එතකොට අපි කැමැතියේ පවතින සත්වෙ හිටින්නේ නැහැ. එහෙනම් මේ නිසා අපි අසහනයටපත් වෙනවා. එහෙම අවස්ථාවට ගොදුරු වෙන මොහොතක් මොහොතක් ගන්න. මෙන්න එහෙනම් මොකක් නිසාද අපිට උනේ? වටිනවයි කියනා වූ දෘෂ්ටියකින් යමක් අල්ලගන්න ගියාද? අන්නේ වටිනාකම යම් තරමට හිතෙන් දරාගත්තද? අන්නේ තරමට අකමැති ඒවා එනකොට කැමැති ස්වභාවයේ කිවිල යනකොට අපි දුක් වෙනවා. මෙන්න අපිට හැඟවිලා තිබිච්ච දුකක් මොකේද එහෙනම් මේ දුක තිබිලා තියෙන්නේ? වටිනවයි කියන නිගමනය කරපු ඇතුලේ දුක දිවිලා මිසක් ඒවැය නිසා දුක මතුනේ ඒවැන් මිසක් වෙන එකකින් නෙමෙයි. එහෙනම් අද දවසටත් අපි මේ විස්තර කරගෙන ගියා චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ විශාල විග්‍රහය කරගන්න ඕන නිසායි අද මේ ටිකනුත් අපිට නවත්තන්න වෙන්නේ. අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා එකින් එක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වටිනා දහම් කාණ්ඩයන් විග්‍රහ කරන්නට. ඒ වගේම නිවන් දකින්න පටිච්ච නිවන් දකින්න හේතු වෙන්නා වූ ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සසර ගමනට හේතු වෙන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. ওই ආර්ය අෂ්ටාංගික මාර්ග දෙක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය කියන කොටස විග්‍රහ වෙනකොට අපිට නිවන් දකින ආර්ය අෂ්ටාංගික මාර්ගය විග්‍රහ කරගන්න ලැබෙනවා. එනිසා අපි දැනට භාවිතා කරන්නේ මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? සසර පැවැත්මකට හේතු වෙන, සුගතියට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් මේ කාලෙ වෙනකොට පවතින්නේ. ඒ නිසා මේ කාලෙදී නිවන් දැකීමට හේතු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැහිලා තියෙන බව බොහෝ කොට දකින්න ලැබෙන්නේ. ඉදිරි අවස්ථාවේදී අපි වටිනාම දහම් කාණ්ඩ වශයෙන් මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය විග්‍රහ කරනකොට ඔය කියන ආකාරයෙන් දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා අපිට අවශ්‍ය කරන නිවන් දකින්න දහම ඒ නිසා අපි ඉදිරියට බලාපොරොත්තු වෙමු එවන් දහම් ගැන දේශනා විමර්ශන ආදී සිද්ධ කරන්ට සෑම කිරු දිනාට යහපතක් වේවා බුදු ගුණ ධම් ගුණ සංඝ ගුණ සිතමු නැන බල වඩමින් සදාහම් අසමු වටින දහම් යලිගෙන මතු කරමු නිවන් දකින මග වෙත හිත නමමු අහන කනට හරි ධම්මග ඒවා නුවණ යොමා නුවණින් සිහිවේවා වටින දහම් අවබෝධි ලැබීවා සියලු සතට අම නිවන ලැබීවා සාදු සාදු